රසෝගය ගීතයේ රසස්වාදය සොයන ජනී ජනයාට පිදෙන රසාලිප්ත ගී ගවේෂණය රසෝගය තනෝබුදුම් ගේ ශ්‍රී ධර්ම කන්දා විරකිති සොඳ මන්දා ක්ලේශනස්නා භික්ඛු ඤත්තේ වෝසේ ක්ලේශනස්නා භික්ඛු ඤත්තේ වෝසේ වාතු නිවාසනා ධර්මස්කන්ධා විහාකීති සෝන ඉලේනි වන්දා දැන් මේ වගේ නූර්ති ගීතයක් අපේ සවනට වැකෙනකොට බොහෝ වෙලාවට අපේ ගීත සාහිත්‍යයේ එක් සංදිස්ථානයක් සලකුණු කරන්නට මැදිහත් වෙච්ච පුරෝගාමින් පිළිබඳවත් අපේ මනසට ඉබේම චිත්‍රණය වෙනවා. මේ යුගය පිළිබඳව කතා බහ කරන්නට පුළුවන් ඒ යුගය නිර්මාණය කරන්නට දායක වෙච්ච බොහෝ දෙනෙක් අප අතරේ ඉන්නවා. ඒ අය අතරින් අපේ මනස ඇදී යන්නේ එහෙම නැත්නම් අපේ මතකය ඇදී යන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ එදා යුගයේ නියෝජනය කරපු කලා ශිල්පීන් දෙස. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විශිෂ්ට ශ්‍රේණියේ නූර්තිගී ගායන ශිල්පියෙක් ඒ වගේම වාද්‍ය ශිල්පියෙක් හැටියට කටයුතු කරන ගත්කටුවර කලාභූෂණ ලයනල් ගුණතිලක මහතා. එතුමාණන්ගෙන්ම මේ වැඩසටහන අද ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වුණේ නූර්ති ගීය පිළිබඳව කතා බහ කරන්නට එතුමා තරම් වර්තමානයේදී කැපවීම් කරපු සහ ඒ පිළිබඳව ගවේෂණය කරපු පර්යේෂණ කරපු තවත් ශිල්පියෙකු නොමැති නිසාවෙන්. ඒ කෙසේ වෙතත් එතුමාණන් පිළිබඳව කතා බහ කරන්නට පෙර මේ සත්කාර්ය ජනතා ගත කරන්නට වෙහෙස මහන්සි වෙච්ච පරිේශන කරපු ඒ වගේම නූර්ති ගීය පිළිබඳව අදටත් ගවේෂණය කරන තවත් එවැනි හිතැත්තියෙකු සමග මේ වැඩසටහන ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. රසෝගය අද අපි හැඩගන්වන්නේ එතුමිය විසින් නිර්මාණය කරපු මේ නූර්ති ගීත එකතුව පිළිබඳව කතා බහ කරමින්. ඒ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ හිටපු අංශාධිපතිනිය ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීනා සෙනෙහිවීර මහත්මිය. අපි එතුමියත් එක්ක කතා බහ කරනවා ලයනල් ගුණතිලක සූරීන් සමගිනුත් කතා බහ කරමින් ඒ නිර්මාණ රස විඳිනවා. හොඳයි. අපි එහෙමනම් සූදානම් ඇයගේ නූර්ති ගීතෙහි සංගීත වේදාත්මක පසුබිම් පිළිබඳ විමර්ශනයට යෙදෙන මේ මොහොතේදී එතුමිය නිෂ්පාදනය කරපු මේ ගීත එක්කාසුවේ එක් ගීතයකට ඔබව කැඳවාගෙන යන්නට රස විඳිනවා. ජනතා යාවි යාවි තීතිගේ දැන් අපි ශ්‍රවණයට භාජනය කළේ නීතිඥ ජෝන්ද සිල්වා සූරින් විසින් 1903 වර්ෂයේදී වේදිකාගත කරන ලද සිරි සංගමෝ නෘත්‍යයේ එන ගීතයක් තමයි අපි දැන් මුලින් ශ්‍රවණයට බඳුන් කළේ. මේ ගීතය ඒ නාට්‍යයේදී ගායනා කරන්නේ කුමාරු තුන්දෙනෙක් විසින්. ඒ කියන්නේ සංගතිස්ස සංගබෝධි ගෝඨහබේ කියන කුමාරු තුන් දෙනා තමයි මේ ගීතය නයන්නේ. දැන් අපි සොයයට භාජනය කරපු ඒ ගීතයත් වර්තමානයේ ඒ ගීතය භාවිතා වෙන අන්දමත් පිළිබඳව පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස මම පැහැදිලි කරන්නම් මේ ආකාරයට. දැන් අපි වාදනය කරපු ගීතේ ඔරිජිනල් ගීත එක තියෙනවා නමුත් දැන් භාවිතා වෙන්නේ මෙහෙමයි කියන එක මම ඉස්සරහට පෙන්නලා අර ගීතේ කියනවා. සන්නෝ බුදුගේ ශ්‍රී ධර්ම කංගා විරාකීතිසොද සීලෙනි වන්දා ක්ලේශ නස්නා භික්ෂෝ गतयावोसे वेसनग्नाभिको गतयवोसे रातु विवासना දැන් මම මේ ස්ථායි කොටසයි අන්තරා කොටසේ එක කොටසක් පමණයි ගායනා කරේ. දැන් අපිට ඇහෙන්නේ ওই ගීතය ওই විදිහටනේ. නමුත් අතීතයේ ඒ ගීත මොලේ පිට අපි දැන් වාදනය කළා. ඒ වුණත් මම නැවතත් එක පෙන්නන්න පැහැදිලි කිරීම සඳහා දන්නෝ සුදුගේ සීදාවක් ගන්දා පේවිරකීති සොඳ සිරිනි වන්දා ධර්මස්කන්ධා විරාකීති සොඳ වන්දා ක්ලේශනස්නා භික්ෂු ඥපේය වෝසේ ක්ලේශනස්නා භික්ෂු ඥපේය වෝසේ රාත්තු නිවාසනා පායාපකාසේ ඔය ආකාරයට තමයි ඊළඟ කුමාරවරුත් ඔවුන්ගේ කුරුස ගායනා කරන්නේ. ඔව් එතකොට දැන් ලයනල් ගුන්තිලක මහත්මයා මේ සඳහන් කරන தত্ত্বය දැන් වෙනස් වෙලා තිබෙනවා වර්තමානයේ වන විට මේ ප්‍රකෘති විකෘති කියන කොටස් දෙක අපි හඳින් හඳුනාගත්තොත් ඒ ගීතයේ තිබෙන වෙනස් වීම මොකද්ද කියන එක අපිට දැක ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. රසවින්දනයේදී මුල් ගැයුම එන්නේ ඒ විදියයි. දැන් ඇත්තටම මෙහෙම මේ කාලෙන් කාලයට ගීතයක විශේෂයෙන්ම නූර්ති ගීයක නාඩගම් ගීයක වෙනස් වීමක් ඇතිවිය හැකිද? අනිවාර්යයෙන්ම ඒක සිද්ධ වෙලා තියෙනවා කියන එක පැහැදිලි අපිට. දැන් ඔය අපේ සාකච්ඡාවත් භාජනය කරන නූර්ති කියන වචනයම ඉඳලා පැරදි. හරි වචන තමයි නෘත්‍ය. නෘත්‍ය කියන එකෙන් අදහස් කරන්නේ නැටුම්, ගැයුම්, වයුම් යන කාරණා තුනම අන්තර්ගත නාට්‍ය විශේෂයකට තමයි නෘත්‍ය කියලා අපි හඳුන්වන්නේ. ඒකෝට ඒ ජීවිතවලට අපි නෘත්‍ය ගීත කියලා භාවිත වුණත් අවස්ථ විහාරය තුළ සමාජයට අර පහසුවෙන් උච්චාරණය කරන්න පුළුවන් විදිහට නෘත්‍ය වට එක විපරිත වෙලා තියෙනවා. දැන් තවත් ඔකට උදාහරණයක් දෙන්න පුළුවන් ඔබතුමාට මතක ගන්න අපි කුඩාම කාලේ ඔය ගංගොල තියෙනවා මේ ටීටර් මඩු කියලා. ඔව් ටීටර්. ටීටර්. ඒ ටීටර් කියලා ටීටර් මඩු කියලා කියන්නේ හරි වචනේ ටීටර් නෙමෙයි. තියටර් කියන ඉංග්‍රීසි වචනය තමයි තීතර බවට ඒ කාලේ අය භාවිතා කරලා තියෙන්නේ අර කතා කිරීම විදිහේ පාසුවට තමයි. ඉතින් ඒ වගේ තමයි විකෘති වෙලා තියෙන්නේ. ඉතින් ඒ පමණක් නෙවෙයි දැන් මේ නෘත්‍ය ගීත ගැන කතා කරනකොට විකෘති වෙච්ච ගීත රාශියක් තියෙනවා. දැන් මම ඒ නිසා තමයි විශේෂයෙන් මේ අපි ආචාර්ය ලීනා සෙනෙවි මැතිණියත් සමග මම සාකච්ඡා කරලා එතුමගේ සංකල්පයක් උඩ තමයි ඒ හුඟක් ගීත අපි කීපයක් විකෘති වෙලා තියෙනවා. ප්‍රකෘති තත්ත්වයට ගොඩනැගෙයි. ඔව්. දැන් මේ මේ විදිහට කතා බහ කරද්දී ලයනල් ගුණතිලකයන් බොහෝ කාලයක් තිස්සේ ඇසූපිරු මේ නූර්ති ගීය පිළිබඳව කරන ලද විවරණයන් සහ විග්‍රහයන් බොහෝසෙයින්ම වර්තමානයට ගලපන්නට අවශ්‍යතාවය මතුවෙන්නේ ලීනා සෙනෙහිවීර මැතිණියට. එතුමිය පිළිබඳව අපි බොහොම ගෞරවයෙන් කතා කරන්නේ නූර්ති ගීය පිළිබඳව කතා බහ කළ යුතු යුගයකදී ඒ පිළිබඳව හිතාමතා හෝ එසේත් නැත්නම් ඒ පිළිබඳව නොදන්නාකමට හෝ ඒ පිළිබඳව වැඩිපුර කතා කරන ව්‍යක්ත දෙසුම් සහිත අවස්ථාවන් වලට අපිට එකතු වන්නට ඉඩ කඩක් වර්තමානයේදී ලැබෙන්නේ. ඇත්තටම මේ ලීනා සෙනෙහිවීර මහත්මියගෙන් මා දැනගන්නට කැමති. ඇයි මේ වගේ නූර්ති ගීත එක්කාසුවක් සංරක්ෂණය කළ යුතු යුගයකදී ඒ පිළිබඳව බොහෝ සෙයින්ම පර්යේෂණාත්මකව මේ කටයුත්ත සිද්ධ කරන්නට බලාපොරොත්තු වුණේ වර්තමානයේදී. මම හිතුවේ ඇත්තටම ශ්‍රී ලංකාවේ නූර්ති ගීතය විතරක් අපිට කතා කරන්න නොහැකි නූර්ති නාටක විශේෂයක්. එතකොට සංගීත නාටක විශේෂයක් මේක. මෙහිදී අංග රචනා ඊට පස්සේ රංගපෑම් ඊට පස්සේ ගායන වාදන චිත්‍ර වස්ත්‍ර භාවිතය ඒවා අපි අනුශාංගික අංග කියලා හඳුන්වනවා මේ සියල්ලගේම එකතුවක් සංකලනයක් තමයි නූර්ති නාටක ඇතුලේ අපිට දකින්නට හම්බ වෙන්නේ මෙහිදී මිනිසුන් අතරට පහසුවෙන්ම සංසරණය වූ ශානරය තමා නූර්ති ගීතය. එතකොට නූර්ති ගීතය අද වෙනකොට අපි දන්නවා පැහැදිලිවම ඇතැම් ගීත විකෘති ස්වභාවයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් මෙහිදී මා මගේ ශිෂ්‍යයන්ට මගේ පන්ති කාමරයේදී උගන්වද්දී ලයිනර් ගුණතිලක සූරීන් වැනි අයගේ පොතපත කියවද්දී මට දැනුණු දෙයක් තමයි මේක අපේ ජාතික උරුමයක්. මේ ජාතික උරුමය ආරක්ෂා කරන්නට නම් අපි මේවා සංරක්ෂණය කළ යුතුයි. මෙහිදී මම මූලික වශයෙන්ම පාදක කොටගත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ඉදිරිපත් කරන ලද 2003 වර්ෂයේ අස්පර්ශිත සංස්කෘතික උරුම ආරක්ෂා කිරීමේ පනත මූලික කොට ගනිමින් මා වෙහෙසුණා මේ විදිහේ නූර්ති ගීත අප්‍රකට සහ විකෘති වෙච්ච නූර්ති ගීත කිහිපයක් එකතු කරමින් ලයනල් ගුණතිලක වැනි අය අපි ආරක්ෂා කළ යුතුයි මේ ප්‍රඥප්තියට අනුව ප්‍රාසංගික කලා ආරක්ෂා කිරීමේ එක පිළිවෙතක් තමයි මේ විදිහට සංයුක්ත තැටිවලට මේ ගීත අරගෙන අපි එකතු කරලා තබන එක. ඒ වගේම මෙවැනි ශිල්පීන් ආරක්ෂා කිරීමේ එක ක්‍රමයක් තමයි මේ විදිහට අපි සම්බන්ධ කර ගැනීම. වර්තමානයේ මිනිසුන් අතරට යන්නට තියෙන හොඳම ප්‍රවාහය මෙය යයි අදිටන් කොට ගනිමින් මාමය කරන්නට ප්‍රයත්න දැරුවේ. හොඳයි කතිකාචාර්යතුමිය දැන් ඇත්තටම මේක මහා බාරදූර කාර්යයක්. මොකද ඔබ සිංහල සංගීතය පිළිබඳව තියෙන දැනීමත් ඒ වගේම නූර්ති ගීය පිළිබඳව සොයා බලන්නට තියෙන උත්සාහයත් එක්ක ලොකු මෙහෙයක් තමයි මේ සමාජයට කරන්නේ. එතකොට මේට ඇසුරු කොටගත් පිරිස් අතරේ ජේෂ්ඨතමයෙක් හැටියට ලයනල් ගුණතිලකයන් මේ මේ කටයුත්තට දායක කර ගැනීමෙන්ම පේනවා ඔබගේ අරමුණ කොයිතාක් දුරකට සාර්ථක කරගන්නට උත්සාහ කළාද කියන කාරණය. ඇත්තටම දැන් මේ මේ සංයුක්ත තැටියක් හැටියට මේ සියල්ල සංරක්ෂණය කර ගැනීමේ ඌමනාවෙන් කරන ලද මේ පරිදේශනාත්මක ගීත එක්කාසුව මේ තාක් දුරකට ගොනු කරගන්නට ලැබීම ලොකු භාග්යයක්. මේ තොරතුරු සොයා ගන්නට ඕන මේවට මූලාශ්‍ර සොයා ගන්නට ඕන ඒ වගේ මේ මූලාශ්‍ර හා බැඳුණු චරිත ජීවමාන චරිත මේට දායක කර ගන්නට ඕන අපේ අනාගත පරපුරට දායක කරන්නට නම් සෑහෙන කාලයක් මේ වෙනුවෙන් මිඩංගු කරන්නටත් ඇති කාලයක් හැටියට ගත්තොත් කොයිතරම් කාලයක් මේ කටයුත්තට ගත කරන්නට සිද්ධ වුණාද ඔබට මෙම පරීක්ෂණය සඳහා මට සහයෝගය ලැබුණේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික පර්යේෂණ අරමුදලෙන් මට ලැබුණු අරමුදල 2015 වර්ෂයේ මම ලබා ගත්තේ. එහිදී අපි තව හෝල් ස්ටුඩියෝ එකේ මේක පටිගත කරද්දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලය මෙයට සහභාගීත්වයේ දැරුවා. එය ඊටාම අගය කොට මා සලකනවා. ඉන්පසු වසර දෙකක් ඇතුළත අපිට මෙය මිනිසුන් අතරට ප්‍රේක්ෂකයා අතරට රැගෙන යන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහිදී අපිට මහනුවර සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් මෙය එළිදැක්වීමට අපිට සහයෝගය ලබා දුන්නා මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2019 වර්ෂයේ අප්‍රේල් මාස 2 වෙනි දින අපි මෙය ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන්නට අවස්ථාව සැලසුවා මහනුවර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ඇතුළු එවකට සිටි ආණ්ඩුකාරතුමා ඇතුළු සියලුම දෙනා මේට සහයෝගය දීලා අද අපිට ගුවන්විදුලි සංස්ථාවේ මෙය පටිගත කරන්නට ලැබීම මම හිතන්නේ සියලුම රසිකයින් අතරට මෙය යන්නට අවස්ථාව සැලසුණේ. හොඳයි. දැන් ගීත හැටියට ගත්තොත් මේ සංයුක්ත තැටියට ඔබතුමිය ගීත කීයක් විතර තෝරගත්තද? අපි ගීත 10ක් අන්තර්ගත කළා. මෙහිදී පළවෙනියටම අපි හිතුවේ නූර්ති පිළිබඳ රොලිනා කියන නූර්තියෙන් අපිව හමුවන කලුතන්ත්‍රිකේ දොන් සිදොන් බස්තියන් නැමැත්තාගේ රොලිනා කියන නූර්තියෙන් ඔහු අපි අතරට එන්නේ. එහිදී අපි පළවෙනියට ඔහුට ගෞරව කිරීම පිණිස පළමු ගීතයේ ලෙස අපි ඔහුගේ ශූලා හෙවත් කපටි බෑනා කියන නූර්තියේ ගීතයක් තෝරා ගන්නට තීරණය කෙරුවා. ඉන් පසු අපි ඇත්තම ජනප්‍රිය ගීතවලින් අපි මෙහිදී දෙකක් තෝරගෙන තියෙනවා. අදට අපිට ඇහෙන නීතිඥ චාල්ස් ඩයස් සූරීන්ගේ හේමමාලි නාටකයේන ලෝනාමුනි රාජාගේ ගීතේ සහ මේ සිරිසංගබෝ නාටකයේ එන ගන්නබුදුන්ගේ ගීතය හැර අනෙක් ගීත අටම අපි අතර අපට අසන්නට නොලැබෙන ඊටාම අප්‍රකට ගීත අටක් මේ ඔක්කොම ගීත 10ක් අපි තෝරා ගනු ලැබුවේ ඒ විදිහටයි මෙහි අවසාන ගීතය ලෙස අපි තෝරාගත්ත ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තිය ගීතයක් ඒක මගේ ගුරුපියතුමා සහ අපි දෙදෙනා එකතු වෙලා කතා කරේ ශ්‍රී ලංකාවේ අන්තිම රජ ලෙස කිරුළ දැරු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මුහුණ දුන්න සමහර අවස්ථාවලදී ඇති වූ භාව සංකල්ප මොනවද මෙය ගීතයකට ගෙනාවට පස්සේ අපි කොහොමද මේක රස විඳින්නේ? ඔහුගේ භාව ප්‍රකාශන මේ ගීතයේ අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම මේ තනුවේ මේ බව අන්තර්ගත වෙනවා. පද රචනාවේ මේ අන්තර්ගත වෙනවා. මේක මිනිස්සු අතරට ගිහාම මොන වගේ ප්‍රතිචාර අපට අහන්නට ලැබෙයිද? එහෙන් අපි අවසාන ගීතයේ ලෙසත් මේ සංයුක්ත තැටියේ ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තියේ ගීතයක් තෝරාගෙන තිබුණා. හොඳයි ලෑන ගුණතිලක මහතාණෙනි දැන් බොහෝ වෙලාවට මේ ගීත තෝරා ගැනීමේදී බොහෝ සෙයින්ම විවාදයට තුඩු දෙන ගීත කීපයකුත් මේ අතර තිබෙන බව තමයි මේ කතාබහෙන් අපිට හෙළිදරව් වන්නේ. දැන් ඔබතුමා මේ වැඩසටහන ආරම්භයේදීම කිව්වා විවිධ ගීත නූතනයේ ගැයෙන ආකාරයත් පෙර ගැයුණු ආකාරයත් පිළිබඳව විවාදාත්මක තත්වයන් තිබෙනවා කියලා. දැන් ඇත්තටම මම දැන් මිතුමියගේ කතා බහේදී එලි දක්ුණු කතාවක් තමයි මේ අර ලෝනා මුනි රාජශ්‍රී කියන ගීතය මීට පෙර ගායනා කරපු ක්‍රමය නෙමේ වර්තමානයේ වන විට අපිට අහන්නට ලැබෙන්නේ කියලා. ඔබතුමා කොයි විදියටද මේ වෙනස අපිට අද දවසේ පෙන්වන්නේ? ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා මතක කරේ. මේ ගීතය වර්තමානයේ අපිට ඇහෙන්නේ ගුවන් සංස්ථාවෙම පටිගත කරපු ගීතයක්. තාම රමණීය විදිහට ගායනා කරපු සාග්‍රිකා ගෝමස් සාග්‍රිකා ගෝමස් මහත්මිය තමයි ගායනා කරලා තිබුණේ. දැන් මේ ගීතේ ගායනා කරලා යනකොට මම ගොන්දලි මේ ඇතුල් වෙනවා. ඒත් මම හම්බුණා කිව්වා හොඳට ගීතේ ගායනා කරලා තියෙනවා. නමුත් මේ ගීතය අන්තර්ගතයේ තියෙන වචන විවරදී ගායනා කරලා නැහැ. අනේ අනේ මාස්ටර් එන අපි ඒක විවරදී කරගමු කියලා ඉන්න අකවාණේ තමයි අර ඉතුරු ගීතේ සමුගන්න ඕනේ. සමුගන්න ඕනේ. ඔව්. දැන් මම දැන් ඒකේ ඉතින් ගීතය මේ විදිහට වාදනය කරලා පෙන්නන ගායලා ලෝනා මුනි රාජගේ ගලතා පෙන්වමි ලෝනා මුනි රාජගේ ගලතා පෙන්වමි දැන් මේ ගීතයේ අන්තරා කොටසේ කියනවා මෙහෙම මාගේ හිස කෙස් ගර්භයෙහි කියලා කියනවා එතකොට එතන ගැටලුවක් තියෙනවානේ සාමාන්‍ය හිස් කෙස් වල ගර්භයක් තියෙනවා කියලා නේද ඉතින් මම මේ ගැන ටිකක් පරිශනාත්මක වෙලා බලනකොට මේ ගීතේ රචනා කරපු තීතිච්ච චාස්ටයි ස්කූල්ගේ අත්තකුන් ලිව පිටපත මට කියවන්න අවස්ථාව ලැබුණා ඒක තුනේ බලගල්ලේ ඒ ගමේ ස්ථානික තමයි තිබුණේ. ඉතින් ඒකේ සඳහන් කරලා තියෙන්නේ මේ විදිහටයි. මාගේ හිස කෙස ගැතේහි සංගවාගෙන මා සාදරේරුණා මොනිදාජගේ සල්ලා පෙන්වමි දැන් මෙතන වැදලි එතකොට ඒකේ තවත් දිනවා ස්ථායි කොටසෙත් තවත් ಜಾති බස්ත විදිහට ගායනා කරපු එකක් තනක් තියෙනවා. දැන් ඒ ගීතේ මෙහෙම කියවනේ අත්නට ස්වාමීගේ වඩවමි දාඨාදාන් අපදිය නාගේ රෝණයි මුදිනන් එතකොට ගියත් වඩම්මන්න යන්නේ. ඔව් අදහස ඒ විදිය. ඒ විදිය එන්නේ. නමුත් මේක මේක හරියට ගායන්න පුළුවන්. දැන් ඊතා යුගයේ ඒකට හේතුව මම දකින විදිහට මම මේක පොඩ පරිශන කරපු නිසා මට ඒක වැටෙනවා මම උපකල්පනය කරනවා දැන් එදා මේ මේ ගීත ඔක්කොම නිර්මාණය කරන්න ආවේ ಭಾರತයෙන් ආපු සංගීතඥයෝනේ ඒගොල්ලන්ට සිංහල භාෂාවේ තියෙන වචන වල හරවය මොකද අවබෝධයක් නැහැ ඒගොල්ලෝ බලන්නේ මෙලඩි එක හරියට තනුව හරියට ගායනවා නම් ඒක ඕකේ කරනවා ඉතින් එතනදී රිද්ම් එකට තාලට ඒක හරි නමුත් අර අපි නැවත අහනකොට අසන්නන්ට සිංහල භාෂාවේ තියෙන ඒ වචන හැසිරීම ගැළපීමක් නැහැ. පැහැදිලි නේද? ඉතින් ඒක නිසා ඒක තමයි මේ විදිහට ගායන්න පුළුවන්. රත්ලට ස්වාමීගේ වඩවවි දැක්කද? ඒ තව දිගට කියන්න බලන්න ඕනේ මේ. අත්ලට ස්වාමීගේ වඩවමි මොකක්ද කියන්න පුළුවන්. ඒවත් ගායන්න පුළුවන්. ඉතින් ඒක නිවැරදි කරලා තමයි මම ඔය ඒකාදිනේ විශ්වවිද්‍යාලයේ ලක්ෂණ ආංශයට මේ ගීතේ නිවැරදි කරලා ඊළඟ පරපුරට මේක කැමතිනම් බාර ගන්න. නැත්නම් ඒක මම කියන්නේ මේක බලකලා මොකද ඒක මම මගේ දැනේ හැදීනා අතීතයේ මේ ගීතය ලියපු ඒ කතුහරයාගේ වචන අපේ නස්කණ්ඩ අයිතියක් නැහැනේ. ඒක ඒ විදිහටම තියෙන්න ඕන. පසු කල එතුමාගේ ඇවෑරෙන් මේ නාට්‍ය විවිධායි කරා. කරනකොට කවුරු හරි කල්පනා කරන්න ඇති මේ ගැට් කොණ්ඩ ගැටේ කියවට වඩා අපි දාමු ගර්භය කියලා කවුරු හරි දාන්න ඇති. ඒකයි ඒක එහෙම ස්ථාපිත වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මගේ මම විශ්ින් රචනා කරලා තියෙන පොත්වල මම ඒ ගීතයේ පස්වාරයයි යටින් ෆුට් නෝට් එකක් දාලා තියෙනවා. අතීතයේ භාවිතාවන් වෙනවායි වර්තමානයේ මේවයි කියලා සඳහන් කරලා තියෙනවා. හොඳයි දැන් මේ කතිකාචාර්යතුමිය මේ தত্ত্বය ඔබතුමිය කොයි විදිහටද විග්‍රහ කරගත්තේ ඔබේ නූර්තිගී සමුච්චයට මේ ඇතුළත් කරගැනීමේදී එවැනි தত্ত্বයක් මතු වුණා නම් ඒකට මුහුණ දීමට කොයි විදිහටද ප්‍රතිඋත්තර බැන්නේ? ඔව් දැන් මගේ ගුරුපියතුමා කිව්ව ආකාරයට දැන් කියනවනේ නූතන පරපුරට මම මේක පරිත්‍යාග කරා කැමතිනම් බාර ගන්න කියලා. මේක කැමතිනම් නෙමෙයි මේක බාර ගන්නම වෙනවා. මොකද මෙහි අපිට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒතර පරිශ්‍රණයක ඒක අරමුණක් තමයි පැහැදිලි සාක්ෂි ඔස්සේ අපි ඉදිරිපත් කරන කාරණාව සනාත කිරීම. ඉතින් මේක මම දකින්නේ මේක පැහැදිලිම සාක්ෂි මට තියෙනවා. මොකද අපේ ගුරුපියතුමා ළඟ නූර්ති එකතුවක් තියෙනවා ගීත. එතකොට එතුමා ළඟ අපිට හම්බ වෙනවා කැසට් පටයක්. ඒ කැසට් පටයේ මෙම ගීතේ ගායනා කරපු ඇනී බොතේජු ශිල්පිනිය විසින්ම ගායනා කරන ලද මූලිකම ගීතය මට අසන්නට ලැබෙනවා. ඉතින් එතුමා මේ ගීතය අසන්නට මට සලස් වෙනකොට ඉතින් මම කල්පනා කරේ මෙච්චර සාධකක් තියාගෙන අපි තවත් මේ විදිහට වැරදි විදිහට ඇයි ගයන්නේ කියන එක මෙහිදී මම මේ සංයුක්ත තැටිය සමග ඉතා කුඩා පොත් පිංචක් නිර්මාණය කරලා තිනවා මම ඒ අතරේ පොත ලියාගෙන යනවා මේ දවස්වල ඉතින් ඒ එහි මම සඳහන් කරලා තිනවා මට දැනෙන විදිහට මාගේ හිසකෙස් ගැටෙහි කියන එකට ගර්භය කියලා යෙදීම මොනතරම් විකෘතිද කියනවා නම් කිසියම් කාන්තාවක් කොණ්ඩයක් බැඳලා පස්සේ කොණ්ඩය ඇතුලේ දැන් අපි ගර්භයක් කියලා කියන්නේ අභ්‍යන්තරය අවකාශයක් සහිත මතු පිට ආවරණයක් සහිත වූ ව්‍යුහයක්. මේ ව්‍යුහය ඇතුලේ අභ්‍යන්තරයේ හිස් අවකාශයක්. ඒතර මේ හිස් අවකාශයක් ඇතුලේ දන්ත ධාතුව තියා ඊට වඩා විශාල දෙයක්වත් රඳවන්නට බැරි වුණා මොකද ඒක ගිලිහෙන්නට පුළුවනි. ඉතින් සමහර විට මට හිතෙන්නේ මේක බෞද්ධ ගීතයක් නිසා ඇතැම් විට මේක අපේ විවහාරේ එන්නට ඇති මොකද අපි ධාතු තැම්පත් කරන්නේ ධාතු ගර්භයක. ඒතර ධාතු ගර්භය තමයි ධාතු තැම්පත් කරන්නේ. දැන් මෙවැනි අදහසක් ඇති වුණා දෝයි මට හිතෙනවා මේ වගේ අදහසකින් මේ ගර්භය කියන එක දැම්මද කියලා. මම දකින්නේ මේක මම අසලා මම මේ සංයුක්ත තැටියේ ගායනා කරනවා. දැන් එහි ස්ථායි කොටසේ පළවෙනි පේලියේ අපිට වර්තමානයේ ඇහෙන්නේ මේ විදිහට නෝන දලදා පෙන්වමි නමුත් අනේ බොතේජෝ ශිල්පිනිය ගයන්නේ මේ ආකාරයට ලෝනා මුනි රාජගේ ශ්‍රී දලදා පෙන්වමි දැන් අවසානයේ මේ යතිය ඉදිරිපත් කරලා තියෙන්නේ ශ්‍රී දලදා පෙන්වමි ඒ විදිහට නෙමෙයි. ඊට වඩා වූ සංකීර්ණ වූ අලංකාර සහිත නිර්මාණයකින් තමයි මේ පළවෙනි පේලිය ගායනා කරන්නේ. ඔබතුමිය පවසන පරිද්දෙන් මේ නියම ගීතය අපිට අහන්න පුළුවන් නේද මේ ඔබගේ සංයුක්ත තැටිය තුල? ඔව් මගේ සංයුක්ත තැටියේ අපි ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. අපි ඒ ගීතයට දැන් ඉඩ කඩ වෙන් කරගන්න. නෝ සංවේදී කාරණාවන් හමු වෙනවා. දැන් නෘත්‍යයක් උත්පාදනය කරන්නට එදා කලා ශිල්පීන් වින්ද වෙහෙස මහන්සිය පිළිබඳව කතා බහ කරන වගේම මේ නිර්මාණකාරයට දායක වෙච්ච හැමෝගෙම ඒ සංවේදී භාවය තිබුණා. ඒ නිසා තමයි ওই නූර්ති ගීතය තුල ඒ සංවේදාත්මක හැඟීම් ප්‍රකාශනය කරන්නට බොහෝ ශිල්පීන්ට ඉඩකඩ ලැබුණේ. දැන් මේ මේ කතාව මම කියනවට වඩා මේ යුගය නිර්මාණය කරද්දී ඒට දායකත්වයක් ලබා දුන් කෙනෙක්ගෙන් ඒ සාක්ෂිය ලබා ගත්තොත් ඒක ඊටාත්ම වැදගත් කියලා හිතෙනවා. මොකද මේ අපේ අද දවසේ කතා බහට එකතු වෙන ලයනල් ගුණතිලක සූරින් එතුමාණන්ගේ පියාණන්ගෙන් ආපු ඒ ඒ දැනුම් සම්භාරයේ එතුමාණන්ට නොඅඩුවම ලබා දී තිබෙනවා. ඒ මතකය, ඒ කාලයට ආදරය කිරීම, ඒ සංවේදී භාවය අපි මේ බොහෝසෙයින්ම නූතන පරපුර නියෝජනය කරන අපේ ශිල්පීන්ට ලොකු අස්සසිල්ලක් වෙනවා සහ ඔවුන්ගේ හැදියාවට ඒ ලොකු රුකුලක් වෙනවා. දැන් ලයනර් ගුණතිලක සූරින් මේ මේ ඉතිහාසය පිළිබඳව මේ මම කතා කරපු සංවේදී භාවය පිළිබඳව හොඳ මතකයක් ඔබතුමාට තිබෙනවා. මේ මතකය කොයි විදිහටද අද දවසේ මේ වැඩසටහන ඔස්සේ දිගහරින්නේ? දැන් මගේ පියතුමාට පියතුමත් නාටකම් කතුවරේ. එතුමා විසින් නාටකම් ගණනාවක් කළ තියෙනවා විශේෂයෙන්ම 1840 ගණන්වල වාගේ කොළඹ පිටකොටුවේ ගෑස් පාන්දියේ නාටකමක් පෙන්ලා තිනවා කේසර සිංහ හෙවත් ප්‍රතිසුන්දර කියලා. ඒක ජනප්‍රියලා තියෙනවා. ඒ කියන්නේ මේ ළඟදී තාම වටිනා ග්‍රන්ථ තුනක් පිටලා තියෙනවා. ඒ යුගයේ හිටපු තාම ශ්‍රේෂ්ඨ රචකයෙක් කෙනෙක් ඇල්ලි රත්නායක මහත්මයා ලියපු ඒ කෘතිය එතුමාගේ පුත්‍රරත්නයක් විසින් ජාතික ජනගත කරලා තියෙනවා. ඉතින් ඒ ඒවා ඒ ක්‍රමානුකූලව කොහොම වර්ධනය වෙලා ඇවිල්ලා මිනිසුන් අතරට මේ රසිකත්වයේ ගියාට පසුව වඩාම රසවෙන්ද ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක් ඉන්න අපේ රටේ. එතුමා තමයි ආචාර්ය ලයනල් එදිරිසිංහ සූරිය. ඒ කාලේ හේවුඩ් ආයතනයේ නිර්මාතවරයා එතුමා. දැන් අද වර්තමානයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පත් වෙලා තියෙන්නේ හේවුඩ් ආයතනය ආරම්භ කරපු පසුබිම ඔස්සේ තමයි. ඒ මූලිකත්වය ඇත්ත වශයෙන්ම ලබා දීලා තියෙන්නේ ශාස්ත්‍රස් මහත්මයාගේ මුණුබරෙක් වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් වූ ලක්ෂ්මන් ජයකොඩ මැතිතුමාගේ සහායයෙන් තමයි ඒ නිර්මාණය කරගන්න එතුමාලට පුළුවන් වුණේ. ඉතින් මේ ඒ මෙතෙන්දී තව වැදගත් කාරණයක් මම මේක මතක ගන්න කැමතියි. මේ නූර්ති සංගීතය අප රටට යොමු කරන්න ආපු ඒ ශ්‍රේෂ්ඨ සංගීතඥයන් විසින් මේ සියලුම ගීත හදලා තින්නේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ සෝ සංග්‍රහණය තුලින්. ඉතින් ඒවා නිර්මාණය කරන්න දායක වෙච්ච අය අතර අතීතයේ මුලින්ම යුගයේ ඔය සීතුම් පස්තින් මහත්තයා යුගයේ ගීත කවුරුත් නිර්මාණය කරපුවා මේ රටේ තිබිච්ච ඒවා ඒ කාලේ ආපු විවිධ අයක කියපු හඬවල් අහලා තමයි ඒගොල්ලෝ ඒවා නාට්‍යවල උපයෝග කරගෙන තියෙන්නේ. දැන් උදාහරණයක් කියනවා නම් දැන් सुमक चलित रामचन्द्र भजन बेननिया धुमक चलित रामचन्द्र හරියන ඉන්නේ හරියන්නේ ඒකට තියෙනවා සියතුම් බත් මුන්නාගේ එක නාට්‍යයක ආවෝ වරෝ ආවෝ වරෝ ආමෝ ගනියෝ දැන් පැටි අර මේ ලිගම තමයි නමුත් මේ යෝනිසල මහත්මයාට හම්බුණාට පස්සේ විශ්වනාත් ලෞජික සංගීතඥ ඒ දෙදෙනාගේ සුසංයෝගයෙන් තමයි නෘත්‍ය ගීත වඩාත් විධිමත් ලෙස අපිට රස විඳින්න පුළුවන් නිර්මාණ අපිට ලැබුණේ. ඉතින් මම හිතන්නේ මෙතෙන්දී විශේෂයෙන් අපි මේ මියගිය ශ්‍රේෂ්ඨ සංගීතඥයාටත් ඒ වගේම අපේ රටේ මේ විශාල මෙහෙවරක් කරපු රාහන දිල්සිකුසුරුන්ටත් අපි ඉස්සරහම ආචාර්ය කරන්න ඕන. ඒ නිසාම තමයි අද මේ රටේ විවිධ අංශවල සම්භාව්‍ය සංගීතය හදාරලා ගුරුවරු ඇති කරලා ඒවා දැන් සම්භාව්‍ය සිසුසුටි යන දීව කටයුතු කරන්න ලැබුණේ අර ශ්‍රේෂ්ඨ ක්‍රියාදාමයේ නිසා කියන එක ඇත්ත වශයෙන්ම තාම ගෞරවයෙන් යුතුව මම මතක් කරන්න කැමතියි. ඔබතුමාටත් අපි හිතනම ආචාර කරන මෙවැනි නිර්මාණ එක්කාසුවකට දායකත්වය වර්තමානයේදී ලබා දීමට පුළුවන්කම ලැබීම පිළිබඳව. දැන් ඔය ලීනන් සේනවීර කතිකාචාර්යතුමිය දැන් ඔබතුමිය මෙතුමන්ලා වගේ පරපුරක් නියෝජනය කරන බොහෝ කලාකරුවන් පිළිබඳව ගවේෂණය කරන අය. එහෙම නැත්නම් මේ පිළිබඳව පර්යේෂණ කරමින් මේ තොරතුරු ඉදිරිපත් කරන්නට උත්සාහ කරන අය. මේ කාරණාව මා අර මුලින් සඳහන් කළ පරිද්දෙන්ම ඊතරම් ලෙහිසි පහසු කාරණාවක් නොවේ. වර්තමානයේදී සරල ගීය පිළිබඳව කතා කරද්දී ඒ පිළිබඳව දැනුවත් අය එහෙම නැත්නම් දැනුවත්ෝ බොහෝ සෙයින්ම ඉන්නවා. නමුත් අපිට ආවේනික වෙච්ච අපේ ජන සංගීතය පිළිබඳව කතා බහ කරන පිරිස් අඩු වාසයේම අපේ රටේ භාවිත වන මේ නූර්ති ගීය පිළිබඳවත් කතා කරන්නට ඉන්න පිරිස ඊටාත්ම අතලොස්සක්. ඒ අතරට ඔබතුමිය මේ ගෙනාපු මේ ගීත එක්කාසුව මම හිතන්නේ ඉඩෝරයට වට මහා වර්ෂාවක් හැටියට තමයි අපිට දැනෙන්නේ. ඔබතුමිය මේ වචන එක්කාසු කරන ආකාරය පිළිබඳව කතා බහ කරද්දී මට හිතෙනවා ඇත්තටම මේ අපි ගත කරන කාල පරාසයත් තක්ෂලාවක එක්තරා විෂයක් පිළිබඳව අපි ලබා ගන්නා දැනුමක් හා සමානයි. දැන් කතිකාචාර්යතුමිය මේ ඔබ ඉදිරියේදී මේ පිළිබඳ ගවේෂණාත්මක විශේෂ කෘතියක් එලි දක්වන්නට අපේක්ෂාවක් තිබෙනවා. නමුත් මේ සියල්ලම කැටි කරලා මේ සංයුක්ත කැටියත් එක්ක කුඩා පොත් පිංචක් පරිත්‍යාග කරනවා මේ සියලු දෙනාගේ රසවින්දනයේ තකා. මේ කුඩා පොත් පිංචක් වුණාට මෙහි අන්තර්ගතයේ ඊ타ත්ම බැරෑරුම් කාරණාවලින් පෝෂණය වෙච්ච ග්‍රන්ථයක්. දැන් මේ ලබාගනිපු තොරතුරු සහ ඇසුරු කරන්නට ලැබුණු අයගෙන් ලබාගනිපු අත්දැකීම් මේ සියල්ල ඉතාමත්ම වටිනා ස්ථානයකට ගෙනල්ලා තිබෙනවා. නූර්ති ගීත එහෙම නැත්නම් නූර්ති නාටක ඉතිහාසය ගැන අපි කතා කරුවොත් කොළඹ ආසන්නයේ රසිකයින් පිරිසක් තමයි මේ වැළඳගත්තේ පැහැදිලිවම. එතකොට අපි දැන් හිතුවොත් 16 වෙනි සතවර්ෂයේ දිහාට අපි පොඩ්ඩක් ඈතට ගියොත් අපිට අපිට හම්බ වෙන හොඳම ශානරයක් තමයි බයිලා. ඒතර 16 වෙනි සතවර්ෂයේ ඉඳලා අද වෙනකල්ම අපි අතර සංසරණය වෙන ශානරයක් විදිහට බයිලාව සහ කපිරිඤ්ඤා. කපිරිඤ්ඤා කෙසේ නමුත් බයිලා අපි අදටත් පාවිච්චි කරනවා අදටත් අපිට ඇහෙනවා. ඉතින් ඒ අතරේ තමයි අපිට හම්බ වෙන්නේ මේ නාඩගම් සහ නූර්ති කියන ශානර දෙක. මේ දෙක අතරේ නූර්තිය මෙච්චරම අපිට සමීප වෙන්නේ අපේ ගුරුපියතුමා කියපු ආකාරයට හින්දුස්ථානි රාග තාල මේවා නිසා යයි අපි උපකල්පනය කරනවා. මා දකින්නේ එය පමණක්ම නොවේ මෙයට භාවිත කරලා තියෙන භාෂාව. භාෂාව ගත්තහම මේ භාෂාවේ ඇතැම් විට අපිට වියත් භාෂාව සහ වියත් නොවන අපි ව්‍යවහාරයේ භාවිත වෙන ඇතැම් වචන අඩංගු ගීත මේ සංගීත තැටි ඇතුළතත් අපි සඳහන් කරලා තියෙනවා. ඒ පොත් පිංචෙත් මම සඳහන් කරලා තියෙනවා පිටු අංක 3 අපිට හම්බ වෙනවා මේ චන්දානන කියන නූර්තියේ එක තැනක අපිට හම්බ වෙනවා පැ හොරකොල්ලා චික්කුණු බල්ලා මේ ආදි වශයෙන් දැන් මෙහි තියෙන ශබ්දාර්ථ මෙහි තියෙන වචනවල තියෙන මිනිසුන් අතර විවහාර නොවන දේවල් අපි සමහරට සත්තුන්ට කියන වචන. මේ වගේ දේවලුත් අපි අතර සංසරණය වෙනවා. ඒ කියන්නේ මේක sannivedana මාධ්‍යයක් විදිහටත් මේක පාවිච්චි කරන්නට පුළුවන්. ඉතින් මෙහිදී මා දකින්නේ නූර්ති ගීත අද බොහෝ වෙලාවට ඔය සාජ්‍යවලදී අපිට අහන්නට ලැබෙනවා. ඒ වගේම පාසල් අධ්‍යාපන පද්ධතිය ඇතුලේ සංගීත විෂය ඇතුළත ඊටාම සීමිත පරාසයක් දීලා තිනවා දේශීය ජන සංගීතය හා නූර්ති නාඩගම් කියන සංගීත පද්ධතීන් වලට. ඉතින් මෙහිදී මා දකින්නේ උසස් පෙළ විෂය ඇතුලේ සංගීත විෂය ඇතුලේද මේකට ඊටාම අල්ප පරාසයක් දීලා තියෙන්නේ. ඉතින් මෙය වර්ධනය කළ යුතු යයි මම අඟවන්නේ මෙය ජාතික උරුමයක් වන හේයින් මේ ජාතික උරුමය අපි ආරක්ෂා කරන්නට නම් වර්තමාන පරපුරට මෙය දායාද කළ යුතුමයි. එය දායාද කළ හැකි ප්‍රධානම මාධ්‍ය තමයි අධ්‍යාපනය. මේ අධ්‍යාපනය ඇතුලේ සංගීතයේ විෂයක් වශයෙන් හැදෑරීම නෙවෙයි මම කියන්නේ විනෝදාස්වාදයේ සඳහා හෝ මෙය මිනිසුන් අතරට යනවා නම් අපේ නව පරපුර වෙතට මේක යනවා නම් ඊටාම හොඳයි මා පරිශ්‍රණ කටයුතු කරන්නට පෙළඹෙද්දී මට නම් නූර්දි ගී පිළිබඳ පැරණි රසිකයින්ගෙන් පමණයි යම්කිසි අදහසක් ලබා ගන්නට හම්බුනේ නූතන පරපුරේ කිසිවෙක් මේ පිළිබඳ ඊටාම අඩු දැනුම් සම්භාරයක් ඇතිවක් මෙන්ම මේ සංයුක්ත තැටිය එළිදකපු දිනයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඒ වගේම අප අතර හිටපු රසිකයින් අපේ ගුරුපියතුමාට සහ මට ස්තුති කළා විශාල වශයෙන් ගෞරව කළා මෙය නැවත අසන්නට අපිට ලබන්නට සැලැස්වීම පිළිබඳව ඒ වගේම සංයුක්ත තැටිය ඇසූ බොහෝ දෙනා මට දුරකථන වලින් කතා කරලා කිව්වේ මේ පරණ දේවල් අපිට නැවතත් අහන්නට ලබන්නට ඔබතුමී මේ සැලැස්වීම පිළිබඳ අපි කෘතඥ වෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ මේ අද අපි මේ ඉදිරිපත් කරන මේ හෝරාවත් මම හිතනවා ඊටාම නූර්ති ගීත ඉතිහාසයට ගුවන් විදුලි සංස්ථාව විසින් දරන වටිනා දායකත්වයක් ලෙස තමයි මා මේ හෝරාවත් දකින්නේ. හොඳයි. ලයනල් ගුණතිලක මහත්මයා. හොඳයි අපේ කතිකාරී තුමිය කිව්වම ගුවන්විදුලි ගැන මට ඇත්ත වශයෙන්ම විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ අතීතයේ හිටපු ශ්‍රේෂ්ඨ පරිපාලකයන්ට. උදාහරණයක් ගන්න තේවිස් ගුරුගේ මහත්මයා. ඒක කාලේ ඉස්සර තිබුණා මේ සම්භාව්‍ය සංගීතය සහ වෙනත් ඒ වගේ සමාන වැඩසටහන් ඉදිරිපත් කරන ප්‍රෝග්‍රෑම් එක රාත්‍රී 9:00 9:00 ඒ ඒ ආරම්භ කරේ මහාචාර්ය සරච්චන්ද සූරින් තමයි ඒකේ ආරම්භ කරේ. ඒ කාලෙදී මේ තේස්කුරුගේ මහත්මයා මේ මූර්ති ගයන්න පුළුවන් ශිල්පීන් ගණනාවක් හොයාගෙන ගිහිල්ලා ඒවලට ගියාන ගහනෙල පරික්ෂණයක් තියලා ශිල්පීන් තෝරගත්තා. ඒ ඒ පරික්ෂණ තමයි මාවත් හම්බුනේ. ඉතින් ඒකේ ගෞරවය අත් වශයෙන් ශ්‍රී ලංකා ගොන්සාවත අනිවාර්යයෙන් දිය යුතුමයි. හේතුව තවත් බදනම් හදන්න කලින් මේවා කිසි දෙයක් නැහැ කොයි දික ආයාලේ තිබුණේ. ඒ නිසා මේ සංරක්ෂණය සඳහා අතීතයේ සෑම සතියකම මූර්තිකී ශිල්පීන් තුන්දෙනෙක් එනහල්ලා. ඒ අය ලව්ව ගීත ගායනා කරලා ලස්සන පරිසරාම් රාශියක් විපත් කළා. මට ඒවත් උපයෝග වුණා සමහරලාට අතීතයේ හිටපේ ශ්‍රේෂ්ඨ ගායක ශිල්පීන්ගේ ගායන විදිහ ඒවාගේ වචන කඩවල මම උකහාගෙන තියෙනවා. ඒ නිසා ප්‍රථමයෙන් මේ ගෞරවය මම කියන්නේ දෙන්න ඕන ශ්‍රී ලංකා ගුවන් සත්තාට. ඔව් ඇත්තටම අපි සන්තකයේ තිබෙන අපේ සංරක්ෂණ පුස්තකාලයේ පවා ඔබතුමා පවසන පරිද්දෙන් ඒ සංරක්ෂණය කොට තිබෙනවා නූර්තිගී ප්‍රමාණයක්. ඒ වගේම තමයි දැන් එහිදී ඔබතුමා දැක් වූ දායකත්වය පිළිබඳව අපි යලිත් කතාවක් මෙනෙහි කරනවා සහ ගෞරව කරනවා. දැන් කතිකාචාර්යතුමියනි මේ අපි දන්නවා දැන් ප්‍රශස්ත ගී කියන කොට්ටාසෙට වැටෙන ගායන විදි ලංකාවේ තියෙන ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් නේ දැන් ඒ ඒ විදිහට බලද්දී නූර්ති ගීත වලටත් තියෙන මේ වගේම සීමාන්විත ප්‍රමාණයක් නේද අපේ රටේ අපේ භාවිතයට සහ අපේ කනට හුරු වෙලා තියෙන්නේ. දැන් ප්‍රශස්ත ගීත තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඒ ඇරෙද්දි නූර්ති ගීත ගැනත් අපිට කියන්න තියෙන්නේ ඒ දෙමද. නූර්ති ගීතයක් ඇත්තටම අර්ධ සම්භාව්‍ය ගීතයක් විදිහටයි මම දකින්නේ. මොකද මේක හින්දුස්ථානි රාගතාල භාව මේ කියන සියල්ලන්ගේම සංකලනයෙන් නිර්මාණය වෙච්චි නිත්‍ය වූ රාගයක් ප නොවේ සමහර විට. රාග කීපයක සංකලනයෙන් නිර්මාණය වෙච්ච ගීතත් අපිට හම්බ වෙනවා. ඒ වගේම එකම රාගයකට අනුව නිර්මාණය වෙච්ච ගීතත් අපිට හම්බ වෙනවා. එතකොට මෙහිදී අර දකින්නට තියෙන විශේෂත්වය තමයි දැන් මෙහි ප්‍රශස්ත බව. ඉස්මතු කරන එක විදිහක් තමයි මේ නෘත්‍ය ගීතවල අපට හම්බ වෙන දොහරාව. එතකොට මේ දොහරාව මගේ සංයුක්ත තැටියේ තුන්වෙනි ගීතයේ අපි දොහරාවක් සහිත ගීතයක් අපිට දකින්නට හම්බ වෙනවා. ඒක ගායනා කරන්නේ පබාවතිය මේ අපි දන්නවා කුස ජාතකයේ පබාවති විලට එනකොට කුස රජතුමා විලේ හැංගිලා ඉන්නවා. එතකොට දැන් එතනදී අපිට පැහැදිලිවම පේනවා එකක් තමයි ගීතය ඇතුලේ කියනවා මේ හැන්දෑවක් ගැන. එතකොට මේ ගායනා කරන ගීතවල හින්දුස්ථානි සංගීතය අනුව අපිට කියන තීව්‍ර මධ්‍යමය භාවිත කරනවා කියලා. ඉතින් මෙම ගීතයේ අපිට හම්බ වෙනවා තීව්‍ර මධ්‍යමයේ භාවිත කරන අවස්ථා. ඉතින් මෙහිදී එකම රාගයකට අනුව නොවුනද තීව්‍ර මධ්‍යමේ භාවිත කිරීමෙන් ශන්දාව පිළිබඳ භාව ප්‍රකාශන මේ ගීතයෙන් අපිට හම්බ වෙනවා. ඒ වගේම මේ අර මම කලින් කිව්ව දොහරාව කියන කොටස මේ අපිට හම්බ වෙන ශාස්ත්‍රීය සංගීතයේ ඇත්තටම හම්බ නොවන විරල වූ අවස්ථාවක් මේ අවස්ථාව. දැන් ඒ තුන්වෙනි ගීතය ඔබට ශ්‍රවණය කරොත් ඔබට දැනගන්නට ලැබෙයි මෙහි තියෙන වෙනස මොකක්ද කියලා. එතකොට ඒම ගීතයේම අර පබාවතිය දිය නාන්නට යන අවස්ථාවේදී දාසියෝ යනවා ඈ සමග එහිදී අර දොහරාව ඉවර වෙනවා සමගම ඊළඟට අපට එනවා සිව්පදයක් වගේ කොටසක්. ඒ කියන්නේ එහිදී අපිට හම්බ වෙනවා ව්‍යංජනාක්ෂර භාවිත කිරීම. ඒතර ව්‍යංජනාක්ෂර භාවිත කිරීම දැන් ශෝබන නිලුපුල් කල්හාර මල් ගුංගුම් නද නාදදී යති මඳු ලොල් නීල කොබෝ කෝකිලයෝ නෙක් පාටින් මල් දරා හඬා නාද පැවු හින්දා මන කල් මේ අල්ලයන් භාවිත කරමින් ඒ ගායනා කරද්දී ඊටාම ඒ කියන්නේ භාව ප්‍රකාශ කරන්නට අවැසි අක්ෂර භාවිත කිරීම මේ නූති ගීත රචනා කළ ශිල්පියෝ තනුව පමණක් නෙමේ මේ පද්‍ය රචනා කරන්නටත් දැරූ උත්සාහය අතිශය විශිෂ්ටයි එහෙයින් මම කියන්නේ මේවා අර්ධ සම්භාව්‍ය සංගීතය පමණක් නෙවෙයි මේ සම්භාව්‍ය පද රචනාද නූර්ති ගීතය අන්තර්ගත වන බැවින් මේවා පරිශන කළ යුතුයම ජාතික උරුමයක් විදිහට මෙය අප සංරක්ෂණය කළ යුතුයම යයි මා හිතනවා. සිත්සෙනන මෙපුරලියෝ යති ඇති පාරේ පොකුනේ ඔලු නෙළුම් සේරු සිත්සේ නන මෙ පුරලියෝ යති ඇති පාරේ अवर सिमर सन अनरिला फुकुनु जले बिला दुवती नाद करति गिरा मयूर कुबो बी जला सोपन निलु पुल्पियुम कल्हार मल අපි අපේ වැඩසටහනේ අවසන් භාගයට තමයි ඇවිල්ලා තිබෙන්නේ. දැන් අපි විනාඩි ගාණක් තුල මේ සියල්ලම පෙළහර පාන්නට අමාරුයි. නමුත් අපි ටිකෙන් ටික හරි මේ ගැන දැනුවත් කිරීම අපේ යුතුයකමක් හැටියට සලකලා තමයි ඉදිරිපත් කරන්නේ. දැන් ලීනා සෙනෙහිවීර කතිකාචාර්යතුමිය දැන් ඔබතුමිය කිව්වා පොතක් හැටියට ඉදිරියේදී මේ සියලු විමර්ශනයන් එක්කාසු කරලා ඉදිරියට ගේන්නට බලාපොරොත්තු වෙනවා කියලා. අපි ඒ ගැන කෙටියෙන් පොඩ්ඩක් කතා කරමු. මම මේ සංයුක්ත තැතිය පිළිබඳ ගීත 10 පමණක් නොවේ මේක ජාතික උරුමයක් විදිහට ආස්පාසිත සංස්කෘතික උරුමයක් විදිහට අපි කොහොමද මේක ගේන්නේ කියන එක මගේ ග්‍රන්ථයේ මම මූලික වශයෙන් සාකච්ඡා කරනවා. ඉන්පසු මේ ගීත 10 ඇතුළත් කරමින් මෙහි සම්පූර්ණයෙන්ම විශ්ලේෂණයකට මම භාජනය කරනවා. සංගීත වේදය පිළිබඳ මෙහි තියෙන ඒ වගේම මෙහි මම විශේෂයෙන්ම මගේ ගුරුපියතුමා මේ ගීත 10 ඔහුගේ අත්අකුරින්ම ලියන ලද පිටපතත් මේ පොතට ඇතුළත් කරන්නට බලාපොරොත්තු වෙන අතර සංයුක්ත තැටියත් මම ඇතුළත් කරනවා. මේක ඔබට මිලදී ගැනීමට කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. අපි මේක විකුණන්නට තනුවේ නැහැ. මේක අපි විශ්වවිද්‍යාලයේ සහ ගුවන්විදුලි සංස්ථාවට මම පරිත්‍යාග කරනවා ඊට පස්සේ සමහර සංගීත ගුරුවරුන් එදා මෙය එලි දක්වන දවසේ ඇවිල්ලා ඒගොල්ලන්ට අපි පරිත්‍යාග කරා ඒ වගේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අධ්‍යාපනය කරන දරුවන්ට මෙය ලබා දීම තමයි මට තිබිච්ච එකම පරමාර්ථය. ඒ සඳහා මිසක් මා ලියන ලද ග්‍රන්ථයේ මම මේ සංයුක්ත තැටිය අන්තර්ගත කරනවා. ඉන්පසු හැම දිනාටම මෙය ලබා ගන්නට හැකි වෙයි. මෙය ජාතික උරුමයක් විදිහට ආරක්ෂා කර ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය අපි හැම දිනාටම ඇති වෙන්නට අවශ්‍ය විදිහට මම මේ පරිශ්‍රණය ඔබ අතරට ගේන්නට දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් මට දකින්නට හම්බ වෙන වගේ තමයි ඊටාම් සතුටින් මට ප්‍රකාශ කරන්නට තියෙන්නේ. හොඳයි එහෙනම් අපි ඇත්තටම අපේ අද දවසේ රසූගේ කතා බහ සහ මේ විමර්ශනාත්මක ගීත එක්කාසු පිළිබඳව ගෙන ආතුරුතුරු අද හමාර කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ඔබ විද්‍යාර්ථියෙක් හැටියට ඉගෙන කියා ගන්න දේ මතු පරපුරට දායාද කරන්නට සිතා ගන්නේ නම් මම හිතන්නේ ලීනා සෙනෙහිවීර කතිකාචාර්යතුමිය වගේම ඒ වගේම අපේ මහා සම්පතබ්බඳු ලයනල් ගුණතිලකයන් වගේම එය ඉදිරි પરම්පරාවට පරිත්‍යාග කරන්නට පුළුවන් කමක් ඇති පදනමක් සකස් කරගන්නට කියන ඉල්ලීම කරන ගමන් අද දවසේ මේ වැඩසටහනෙන් අපි සමුගන්නට බලාපොරොත්තු වෙන්නේ අපි අවසන් වශයෙන් තෝරාගත් ගීතයත් ලැනල් ගුණතිලක ශූරින්ගේ පියාණන් විසින් විරචිත ගීතයක් මේ ගීතයෙන් තමයි අපි අද ඔබෙන් සමුගන්නට බලාපොරොත්තු වෙන්නේ හිතවතුනි වැඩසටහන පිළිබඳව ගුණදොස් අදහස් යෝජනා විවේචන සියල්ලම අපි බාර ගන්නට බොහොම කැමැත්තෙන් ඉන්නේ ඒ තුල තමයි අපේ මේ ජයග්‍රහණය රැඳී පවතින්නේ එසේනම් අපි අද සමුගන්නවා ඔබට බොහොම ස්තුතියි සියලු දෙනාටම. ඒ වගේම අද අපත් එක්ක එකතු වෙච්ච ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විශිෂ්ට ශ්‍රේණියේ නූර්තිගී ගායන හා වාද්‍ය ශිල්පී දත්කතුවර කලාභූෂණ ලයනල් ගුණතිලක මහත්මයාට අපි විශේෂයෙන්ම ගෞරව කරන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ මහා කාර්ය පොතකට සහ සංයුක්ත තැටියකට ගොනු කරන්නට අපමණ වෙහෙසක් දැරූ පේරාදීනීය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ හිටපු අංශාධිපතිනිය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීලා සෙනෙහිවීර මහත්මියටත් අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වන අතර එතුමිය බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන පිළිබඳව සහ එතුමියගේ උත්සාහය පිළිබඳව බොහොම ප්‍රතිචාර ඒ නිසා ඔබ කතා කරන්න මෙන්න මෙයයි එතුමියගේ දුරකථන අංකය 0716808312 0.71 680යි 83යි 12. හොඳයි එහෙනම් අපි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් අද වැඩසටහනින් සමුගන්නටයි දැන් මේ සූදානම. පටිගත කළේ මංජුල සෙනවිරත්න. සංස්කරණය ඉඳුනිල් උපමාලිකා. නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම සුජීව මානගේ Krishna පසු කරමින් දැන් දැන් මං විගසින් විල්තර පසු කරමින් සම්බ